අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් ප්‍රශ්න විචාරක වැඩසටහනේ ආරම්භය ලබා ගනිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි තරඟයින් ඉල්ලා සිටිමු ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදේශ පරිදි සක්මන් භාවනාවද පර්යංක භාවනාවද සිදු කරගෙන යමි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. පර්යංකයේදී ශරීරයේ ධාතු ගුණ ප්‍රකට වන සමහර අවස්ථාවලදී කිහිප ස්ථානයක එකවර සිදුවන බව පෙනේ. විවේක ස්ථානයේ සිටින විට දිගු හුස්මක් ගැනෙන අවස්ථාද ඇත. මාගේ ප්‍රශ්නය ධාතු ගුණ ප්‍රකට වන අවස්ථාවලදී තද ගතිය දැනෙන විට පඨවි ධාතුව රස්ණය දැනෙන විට තේජෝ ධාතුව වශයෙන් මෙනෙහි කිරීමක් කළ යුතුයද යන්නයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එක්කම මේ ධාතු කදාත් මෙනෙහි කරන්න යන්න එපයි කියනවා. ඒකෝට එකක් මෙනෙහි කරන්න ගියොත් මතුවෙන රොත්ත දැක ගන්න හම්බෙන්නේ මේ ධාතුන්ගේ භාෂාව කියලා තේරුම් ගන්නවා මිසක් ධාතු ගුණ මෙනෙහි කරන්න යන්නේ නැහැ. මෙනෙහි කරන්නේ සම්මුති අරමුණ. මේ પરමාර්ථ අරමුණ මෙනෙහි කරන්න ගත්තොත් තනිකර පටලවිලක් සිදු වෙනවා. ඒක නිකන් මේ කරත්තකාරට දීපු බේත ගුණාට පොවලා ගුණාට දීපු බේත කරත්තකාරයට බෙවලා කතාවක් තියෙනවා. වැරදිලා බේත් පවර්තවසේ තමන්ගේ කුරෙත් අඩමාන්ට යන්න පටන් ගන්නවා. නිසා කියනවා මෙනෙහි කිරීම කරන්න ඕන සම්මුතිය අරමුණ. පරමාර්ථ අරමුණ මෙනෙහි කරන්න නිසා පිරිසිදු ප්‍රශ්නය අපිට පිරිසිදු උත්තර දෙන්න පුළුවන්. ධාතු ගුණ මෙනෙහි කරන්නේ ධාතු ගුණ දැන ගැනීම විතරයි කරන්නේ. භාවනා අධ්‍යයනයේ භාවනාව ඉදිරියට පූජ්‍ය ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මා නිස්සරණ වනයේට නවකයෙක් වෙමි. මාගේ මූල කර්මස්ථානයේ පර්යංක භාවනාවයි. මෙහිදී මා උගත් දෑ බොහෝ විය. අද දින භාවනාව සාර්ථක වූ අතර මා තනිව සිටින බවත් කිසිම ශබ්දයක් නොඇසුන අතර මාහට ප්‍රීතියක්ද දැනුනි. මා විටක ඉහළක සිටින බවත් දැනුණුයේ මා net පහලට යොමු වූ නිසාය. එසේම මා මියගොස් මාගේ මුහුණ පමණක් මාහට දැర్శණය විය. ඉන්පසු ටික වේලාවකින් මං භාවනාවෙන් මිදුන අතර ආහාරයක පවා අවශ්‍යතාවයක් නොවිය. සක්මන් භාවනාව ඔබ වහන්සේ වදාළ පරිදි සක්මන කරගෙන ගියෙමි. පාදයේ උණුසුමත් සීතලත් දැනුනි. ස්වයංක්‍රීය පා තැබීමක් සිදුවිය. පටවි ධාතුව පටවි ධාතුවට එකතු වී නැති වී ගියේය. ඔබ වහන්සේ වදාළ පරිදි කිලෝ 50ක් 60ක් පමණ ශරීරය තනි කකුලෙන් සිටීම විශ්මය ජනක බව අත්විඳිමි. අද දින සක්මනේ මාගේ ශරීරය සීතලෙන් තෙත් වන්නාක්සේ දැනුනි. මාහට පැයක් සක්මන් කළ හැකි විය. පාසටහන්ද ඇති වී නැති වී ගියේය. අනිත්‍ය මෙනෙහි විය. ගෞරවනීය ස්වාමින් වහන්ස මගේ භාවනාව දියුණු කර ගැනීමට උපදේශක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් සුව ඉක්මනින්ම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේ රචනයේ ලියලා තියෙනවා මේ අර තනි ගතිය තනි වුණා වගේ දැනනවා කියලා. අන්නේ තනි වෙච්ච වෙලාව විතරයි ත්‍රිවිධ රත්නේ ආරසාව අපිට ලැබෙන්නේ. අපි මොනවා හරි හිතන හැම වෙලාවෙම ත්‍රිවිධ රත්නෙන් ඈත් වෙනවා. ඒ දේවල් එක එළුව පැටලෙනවා. මම දැන් හුදකලා වුණා. මම විවේක වුණා. මම තනි වුණා. එතකොට මුළු බුද්ධ ධර්මයත් බුද්ධ රත්නයත් අපිත් එක්ක ධර්ම රත්නයත් අපිත් එක්ක සංඝ රත්නයත් අපිත් එක්ක. ඒ නිසා මේ තනිවීම ඇත්තටම ධර්ම රසාව. ඒක දැනගන්න ඕනේ. මේක නිකන් අහම්බයක් නෙවෙයි. ගොඩාක් ප්‍රයත්න කරලා ගත් එකක්. කියලා ඒකත් එක්ක සාදර වෙනවා නම් Tamanට තේරෙයි මුළු ජීවිතේ කොච්චර සෙනගක් එක්ක හිටියත් Taman Taman එක ඉන්නේ. ඔය කවුරු කවුරක්වත් අපිට උදව්වට එන්නේ නැහැ. අපි මොන જાති සැලසුම් කරා. ඉතින් අර තනිකම Taman අඳුරගත්තා නම් මුළු ගමනම ඉන්නේ පහා පිරිච්ච ගතියක. නිතරම ත්‍රිවිධ රත්නේ Taman එක. සීලයත් Taman එක. මේ තනිකම තමයි අපි මේ සාන්ති කර්ම කර කර පිරිත් නූල් ගැට ගහ ගහ එහෙම නැත්නම් සෙත් කවි කිය කියා මේ තනිකමට තමයි බේත් කරන්නේ. මේ බේත් කරපුවාම තිරත්නේ අරසව අපෙන් අයින් වෙනවා. අපි මේ කවුරු හරි කතරගම දෙවියොත් එක්ක හරි මොනවා හරි අහලා පහලා දෙන කුණු කන්දලක එක්ක යනවා. ඒවා ගන්නකොටම ත්‍රිවිධරත්නේ තියෙන ප්‍රධානම අනුකම්පාව තෙතමනේ අපේ නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ මේ මුළු ශික්ෂා තුනටම කිව්වේ විවේකය කියලා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේකේ ඒක තමයි තේරෙන්නේ මේකේ මම විතරයි ඉන්නේ. මොක කවුරු ආවත් නිකන් හොල්මන් විතරයි. මේ ගිය ආත්මේ දැකපු එක හොල්මනක්වත් මේ ආත්මේ නැහැ. මේ ආත්මේ දැකේ එක හොල්මනක්වත් ලබන ආත්මයක් නැහැ. දැන් ඉන්නකන් නම් මේක බැඳගෙන ඇදගෙන ආලිංගනය කරගෙන සිප වැළඳගෙන මගේ මගේ කියන ඉනවා. දැන් ගිය ආත්මේ හිටපු කට්ටිය ගැන හැඟීමක්වත් නැහැ. ඒ නිසා තනියම එන අපි තනියම යන්නේ. ආන්නේ තනිකම අඳුර ගන්න. එතකොට පේරි මේ ධර්ම ආරක්ෂාව නිතරම තියෙනවා. ඒ නිසා ඒක වැඩි කර ගැනීම සඳහා ඒ ඇති වෙන මේ හුදකලාව, මේ විවේකයේ වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒක තමයි අහන ප්‍රශ්නෙට කමට අහන් උත්තරයක් වශයෙන් දෙන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේ යෙදෙන විට වම දකුණ යනුවෙන් පාතබමින් මෙනෙහි කළෙමි. වම් පාදයට සිරුරේ වැඩි බරකුත් දකුණු පාදයට සිරුරේ බර අඩුවෙනුත් දැනේ. වැඩි වේලාවක් සක්මනේ යෙදෙන විට බත් කෙන්ඩාවල තරමක වේදනාවක් හැර වෙනත් පීඩාවකින් තොරව සක්මනේ යෙදෙමි. පර්යංක භාවනාව ආශ්වාස ප්‍රශ්වාසයේ නාසිකාග්‍රයේ පිහිටුවාගෙන භාවනාවේ යෙදෙමි. දකුණු නාස්පුඩුවෙන් වැඩි වශයෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසය සිදුවේ. ඊයේ සවස සහ අද පර්යංකයේ සිටියේදී ආශ්වාසයේ ප්‍රශ්වාසයේ ඊතා සියුම්ව දැනුනි. සමහර වේලාවට නොදැනුනි. උඩුකයේ වේදනා කිසිවක් නැත. ඊටාම සැහැල්ලුය. දකුණු දන හිසේ තරමක වේදනාවක් තිබුණත් එය සතියට බාධාාවක් නොවිය. මහත් ප්‍රබෝධයෙන් භාවනාවේ යෙදෙමි. අවසර ස්වාමින් වහන්ස සතිය තවත් දියුණු කර ගැනීමට ඊටා කැමැත්තෙමි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් දෙපා නමැද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. තව තවත් මේ සසුන් කෙත බබලවන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔබ මේක ලියලා තිනවා විදිනකොට බත් කෙන් දෙකක් වල වේදනාව තිබුණාට භාවනා කරගෙන යන්න පුළුවන් කියලා ඒත් එක්කම වාක්‍ය ලියලා දෙනවා. ඉඳගෙන ඉන්නකොටත් කකුලේ දරා ගන්න බැරි වේදනාවක් තියෙද්දී ඒ සතිය පවත්වන්න පුළුවන් කියලා. ඊටදී ඉස්සරහට තියෙන සතිය පවත්වීමේ දක්ෂකම තමයි මීට වැඩිය අද දරා ගන්න බෑ කියන වේදනාවක් තියෙද්දි සතිය පවත්වන්න පුළුවන් කියලා වැටහෙනවනම් ඒක හොඳටම වැටහෙන දෙයක්. ඒක බොහොම ඕලාරික දෙයක්. සතිය පවත්වන එකේ දියුණුව කියන්නේම වෙන්න බෑ කියන தත්ත්වයට යටතේ දැන් මේ කරන්න පුළුවන් කියලා කියන එකමයි. එතකොට පුදුම පෞරුෂත්වයක් එනවා. පුදුම හැකි සංඥාවක් එනවා. පුදුම නිර්මාණශීලීත්වයක් එනවා. manussකම කියලා කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. අපේ අම්මලා තාත්තලා ඉන්නකම් අඳුරන කෙනෙක් කියන කවදාකවත් අපිට දුක එන්නේ ඒගොල්ල දෙන්නේ නැහැ. ඉතින් ඒක නේ අපිට පරිශීලනය කරගන්න හම්බෙන්නේ නැහැ. මේ දන්න කියන කට්ටිය කවුරක්වත් නැත්තම් පත් කෙන්නේ කකුල වේදනාව තිබ්බහම මොකෝ ඇවිදින්න බැරි කමක් නැහැ නේ. සතිය පිටරන් බැරි කමක් නැහැ නේ. උවිත වැඩි වේදනාවක් එනකොටත් කරන්න ওই නාකීච්චෝයි නාකියෝයි ඇවිදින්න නැතුව ඉන්න කකුල් රිදෙනවා කියලා. ඉතින් කොර වෙලා මැරලා යනවා. ඇවිදපියව. ඇවිදපියව. ඒතර කකුල මරන්න ඇවිල්ලා යකෝ මේ ඇවිදිනකොට වේදනත් ඇතිවෙනවා සත්‍යයත් ඇතිවෙනවා කියලා ඕන්න උදම්මනවා ඊට පස්සේ. මෙන්න දරුවෝ තමයි නාකි නාකෙච්ච උරතල් කරන්නේ. නාකි නාකෙච්ච දරුවෝ උරතල් කරනවා. ඇදලා දාන්නකොට ගලන වතුරකට පුළුවන් නම් පීන පෑව බැත්නම් මැරියව. ඒ නැත්නම් මේ කන්දක් නගවන්න උදේ හැන්දෑවේ කිතුල් ගහක් හරි ගමන්නේ නගවන්නේ. මොකක්වත් එන්නේ තන්නේ කරබරුව කරන්නේ. තන්නේ කරපු උබ්බඩකමක් තියෙනවා. තන්නේකම ශරීර හොරකම කියලා කියන්නේ. උඩට ඇවිදින්න පොළවේ එතන තේරෙන්නේ මේ කක්කුම් පිපුරුන් තිබුණාට උග මාරාන්තික හෝ දරා ගන්න බැරි එකක් නෙවෙයිනේ. ඒතියේදී සතිය පවත්තන එක තමයි මේ ප්‍රශ්නට උත්තරේ. ඉස්සරහට තමයි තේරෙයි. ඊට වැඩිය බෙල්ල ගහලා යන වැඩ තිබුණත් කොහොම හරි කියනවනම් මරණ වේදනාව හරහා සතිය පවත්තන්න පුළුවන් කියනක ඔප්පු කරපු දවසට පහුවෙන්ද කියනවා සෝවන් වෙන්නේ. මෘතේ හරහා යන්න ඕනේ අමෘතයට යන්න. අපි ටික ටික ටික ටික පුරුදු කරමු. එදාට තේරෙයි මේ දියටින් ඉන්දර ගිනිනා වගේ මාරාන්තික වේදනාවක් ආවත් මම මාරාන්තික වේදනාවක් ඉන්න බව ඉන්නවා මිසක් කාටවත් චෝදනා කරන්න යන්නේ කාට චෝදනා කරන්නේ. අනේ එදාට තේරෙයි සතිය හැම එකක්ම බලා ගන්න. බලා ගන්න නම් සතියට ඒ කටයුත්ත පවරන්න. එනිසා එන්නේ එන්නේ මම කියන්නේ වොමනායුගේ අමාරු වෙටෙන්න එපා. ටික ටික ටික ටික දැරීමේ ශක්තිය වැඩි වෙන ඕනේ අභියෝගයක් ආවත් හිතාගන්න එක පාඩම් පන්තියක් විතරයි. මේක හරහා සතිය ගෙනියන්න පුළුවන් කියලා. මල් මාලයක් කමුණන කෙනා එනේන මල ඉදිකටට විදගෙන විදගෙන යනවනේ. අන්තිමට ඒක නූලට ඇමිනුනාට පස්සේ මල් මාලයක් හැදෙනවා. ඉතින් මොන මලාවක් තමුණා. ඔක දිගේ යමුණගෙන යනකොට බුදුහාමරෝ පාරමිතා පිළිවෙල කියන්නේ මොනවද? පාරමිතා කියන්නේ මොනවද? උපපාරමිතා කියන්නේ මොනවද? පරමාර්ථ පාරමිතා මොනවද කියලා තීරෙයි. අපි මෙතෙක් කල නෑ බෑ කියපු කිසිම දෙයක් නෑ බෑ නෑ. ඒ නිසා පුරු පඬිසෝංශ කියනවා විපස්සනා ශබ්දකෝෂේ නෑ බෑ කියන වචන දෙක නෑ. ඕනම දෙයක් පුළුවන්. එන්නේ අපි ළඟට පුළුවන් දේ විතරයි. ඉතින් ඒකට බෑ කිව්වනම් කෙලවරක් නැති සංසාරයක් ලබන්න වෙනවා. ඒ නිසා හම්බෙච්ච පැමිණි දුක් පැණි රහයි කියාගෙන යන්න ඉස්සරහට එනකොට ඒක ලොකු සතුටක් ඇති වෙනවා. එන එකක් වරින් මට තේින්නේ මේ සතිය කෙලින් කරගෙන ඉන්න එකයි. සරුවචාන්සේ සඳහන් කරනවා මේ ඉදිකට්ටක් කෙලින් අතර හිටවලා ඒගොල්ලන්ට අබහුරක් වක් කරන්න කියන. එහෙම නැත්නම් වැලිය අහුරක්. කිසිම වැලියටයක් කිසි බාබෑටයක් ඉදිකට්ට උඩ හිටින්නේ නැහැ. ඉදිකට්ට කෙලින් සීදි වැක්කේ. ඉදිකට්ට පැත්ත වැටුනොත් ඉදිකට්ට යට වෙනවා. කෙලින් කෙරුවොත් යට වෙන්නේ. එනිසා සතිය මුදුන්පත් කරගෙන ඕන දුවකට එන්න තියන බෑන මොනම දෙයක්වත් උඩ උඩ සිකරයේ මුදුනේ හිටින්නේ නැහැ. මේක පැත්ත වැටලා දුන්නොත් නම් යට වෙනවා. ඒ නිසා මේ නිදර්ශන දෙකෙන්ම පත් කෙන්ඩි කකුල අතියේදී සක්මන් කරන්න පුළුවන් බවත් පරියන්කේ කකුල වේදනා තියේදී පරියන්කේ කරන්න පුළුවන් බව සතිපවත් ගන්න පුළුවන් බවත් පැහැදිලිව ලියලා තියෙනවා. මීට වැඩිය එන දෙයක් එද්දි මම කොහොම හරි සතිපවත්නවා කියන අදිෂ්ඨානය මේ උපමා දෙකෙන් අරගෙන එදිනෙදා වැඩවලදී සක්මනේ පරියන්කේ දිගටම ඉදිරිය බලන්න කියලා කියනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව වැලිමලුවේ සක්මන් භාවනාවේ යෙදීමේදී පළමුව දකුණු පාදයේ එසවමි ඔසවනවා ගෙන යනවා තබනවා යයි මෙනෙහි කරමින් සක්මනේහි යෙදුණෙමි එවිට වැල්ලෙහි සියුම් බවත් සිසිලසත් අත්විඳෙමි විනාඩි 25ක් 30ක් පමණ මෙනෙහි කරමින් සක්මනේහි යෙදීමේදී පාදවල කැක්කුම් හැටගත්තා. වම් පහේ බරගතියක් විටින් විට දැනුණා. ක්‍රමයෙන් සක්මන් කිරීමේදී ගමන් වේගය ක්‍රමයෙන් වැඩි වේ. මෙසේ විනාඩි 45ක් පමණ භාවනා කළෙමි. තවද ලනුපැදුරෙහි සක්මන් කිරීමේදී ලනුපැදුරෙහි ගොරෝසු බව পায়ට දැනුනි. මෙහිදී විටක පාදය පාදයක ඇඟිලිවල කෙස් ගසක් පැටලෙන්නාසේ දැනුනි. කිහිප වතාවක් ඒ පිළිබඳව සොයා බැලූ නමුත් කෙස් ගසක් දකින්නට නොලැබුණි. මෙසේ සක්මන් කිරීමේදී විටින් විට සිත විසිරෙන ස්වභාවයක් ගනී. එවිට විසිරෙනවා විසිරෙනවා යයි මෙනෙහි කළෙමි. ඉන්පසු මම නැවත පියවර තැබීම කෙරෙහි සිත යොමු කළෙමි. තවද දකුණු පාදයේ තබමි මෙනෙහි කළෙමි. ආනාපාන සති භාවනාව ආනාපාන සතියේ යෙදීමේදී පළමුව දකුණු නාසිකාග්‍රේ හුස්ම රැල්ල දැනුනි ප්‍රශ්වාසයේද දකුණු නාසිකාග්‍රයෙන් පිටවිය මෙසේ ස්වල්ප වේලාවක් භාවනාවේ යෙදී සිටියෙමි ටික වේලාවකින් හුස්ම වැටීම නැවතුණි ඉන්පසු කය දෙසට සිත යොමු කළෙමි එවිට පාදවල පතුල් තුලින් උණුසුම් බවක් දැනුනි මිවිත උණුසුම උණුසුම යයි මෙනෙහි කළෙමි. ටික වේලාවකට පසු නැවත ආශ්වාසයට හිත යොමු කළෙමි. එවිටද ආශ්වාස ප්‍රශ්වාස දකුණු නාසිකා අග්‍රයෙන් දැනුනි. මෙම ආශ්වාස ප්‍රශ්වාස හුස්ම කෙටි හුස්ම රැල්ලක්ද විය. මෙවරද ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනී ගිය පසු නැවතද කයට සිත යොමු කළෙමි. මේ අවස්ථාවේ පළමු අවස්ථාවට වඩා තද උණුසුමක් පාපතුල් වලින් මතුවිය. මෙලෙස දෙවරක් ආශ්වාස ප්‍රශ්වාසයේ අද්දුටුවෙමි. කිහිප විටක් සිත වෙනතකට ඇදී ගියේය. නමුත් නැවත මූල කර්මස්ථානයේ වෙත සිතගෙන ඒමට හැකිවිය. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව අත්වේවා. මේකෙත් සඳහන් කල් තිනවා සක්මණේ පරියංකේ විස්තර සහිතව සක්මණේ කරනාට හිත පිට යන එක දකින්නයි කියන්නේ. පරියන්කේ ඉන්නකොටත් බාහිර අරමුණට හිත පිට යනවා කියලා. අරමුණේ හිත පුරුදු කරපු එකනා ඊට වැඩිය හොඳ සෙල්ලක්කාර වැඩක් තමයි. ඊට වැඩිය හොඳ අභියෝගයක් තමයි පිට යන එක අරමුණක් කරගන්න. පිට යන හැටි හොඳට බලන්න. ඒ කියන්නේ කලබල වෙලා නැහැ. දැන් මේ කලබල වෙන්නේ නැතුව හිත පිට යන හැටි බලන්න. ඒක තමයි ජීවිතයේ තියෙන වටිනාම සතියේ තියෙන උත්කර්ෂාත්මක අවස්ථාව. අරමුණේ හිත පිහිටවලා පිහිටවලා දැන් පිට යන අරමුණ පිටිකියා ගැන කලබල වෙන්නේ නැහැ. ඒක අරමුණක් කරගන්න. එතකොට ඒකේ වෙන කිසිම කෙලෙසෙකුත් නැහැ. දරුණුකමකුත් නැහැ. නපුරකුත් නැහැ. එනිසා යන්න ඇරලා විශ්වාසයේ එතන පහළ වෙන විශ්වාසය මේ හිත පිට ගියාට සත්‍යයට අල්ලන්න පුළුවන්. වෙන්දට වැඩිය මම දැන් ලෑස්තිලා යන්නේ. එහෙම ගියොත් මොකක්වත් වෙන්නේ නැහැ. ආන්නේ මේ විදිහට තමයි අපි දරුවෝ හදනකොට වුණත් දරුවෝ gederin පිටකරනද අම්මලා තාත්තලා බැතු නැත් කැමති නැතුව කුල්ලෙන් වහගෙන කිහිල් අතේ තියාගෙන දවසම හිටියට දරුවා හැදෙන්නේ නැහැ. එහුම් පිට කරන්න ඕන. කුරුල්ලෝ දොරට වඩන්නේ පැටව. ලේන්නු දොරට වඩන්නේ ඊට පස්සේ ආ ගෙදර එන්න දෙන්නේ නැහැ උන්ට. ආයෙන්න දෙන්නේ නැහැ ගෙදරට. ඉතින් මේක එහෙම නෙවෙයිනේ මේක තුරුලෙම තියාගෙන උරතල් කර කර ඉන්නවා. ඉතින් අරකා මේ අතටම දිය වෙනවා. එනිසා හිතට පිටාරින්නේ. පිටාරල මොකුත් වෙන්නේ නැති බව දකින්න ඊට පස්සේ මොකටද බය මේක පිටයයි කියලා බය තිබුණොත් අපි බයට හත් පොළම ඇරනවා. දැන් පිට යන හැටි බලන්නකෝ. මොනවාක්වත් දෙන්නේ ගිය ගමන් එහෙම යන ගිය ගමන් යනවට වැඩි ඉක්මනට ආපහු එනවා. ඒකට තියෙන කොට ඉතින් ප්‍රශ්න නැහැ නේ. ආන්නේ විදිහට මේ සෙල්ලක්කාර විදිහට එහෙම නැත්නම් මේ සතිය විප්ලවීය තාලයකට රැඩිකල් වාදීව පාවිච්චි කරන්න සතිය නැති බවට සතිමත් වෙන එක සතිය නැති වෙනකොට පිට යනකොට ඒක දිහා බලන්න පුළුවන්කම තමයි දක්ෂම වැඩි. තමන්ගේම දරුව තමන්ගේ අත් දෙක උඩ මැරනවා බලන්න ඉන්න පුළුවන් නම් කලබල වෙන්නේ නැතුව මැරෙන්නේ ඉතින් දරුවා මැරනවනේ ඉතින් අපි මොන කරන්නේ මැරෙන්නත් බලන්නේ කජේ. ආන්නේ වගේ තමන් උපයාගත්ත වදාගත්ත සතිය තමන් අත් දෙකේ මැරලා මැරිලා ගියොත් එහෙම ආයෙ ඉකට ආයෙ එනවා. මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලියන එක්කනට දැන් ඒ හිට පිට යනකේ බය අඩු වෙලා තියෙන්නේ. ඒක කෙනාට මම කියනවා ඔක පිට යන්න හරින්නේ. පිට යනකොට බලන්නේ. ඒතර බලන්නේ යනකොට ඒ ඉක්මනට ආපහු එනකොට එතකොට සතිය පිට යමේ මුල පේනවා, මැද පේනවා, අග පේනවා. අපි උඟක් කළා ටික අල්ලන්නේ අගින්. පිට ආපහු ආවට පස්සේ සතුටු වෙලා නමුත් ටික වෙලා ගියාට පස්සේ ගියාට හිත පිට යන්න හදනවා. හිත පිට යනවා. පිට යමේ මුල පේන කලබල වෙන්න දෙයක් නැහැ. අන්න ඒ විදිහට මේ පිට ගියත් කලබල නොවීමේ හිත පහළ වුණා නම් මේ ජීවිතේදීම සනසුන් සුසුමක් හෙලන්න පුළුවන්. බය විතරයි අපිව මරන්නේ. බය නැතුව යන්න දුන්නොත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ උනත් ලෑස්ති මනසෙන් හිටියොත් උත්තර තියෙනවා. එහෙම නැත්නම් අපි බුදුමාකාර බයකින් හිත පිට යෑමට බයෙන් මැරෙන්න හදනවා. සද්දයක් ආවත්, හිතවිල්ලක් ආවත්, වේදනාවක් ආවත් හිත පිට යන එකට තමයි මගේ අරමුණ කියලා හිතාගන්න. හිත පිට යන වෙලාවේදී මම නොසලී බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ Taman දිනාගත්ත රාජ්‍ය අතහරින. ඒක කරන අමාරුනේ. ඒක තමයි බුදුරජාණන් කියන්නේ දිනාගනින් ඉස්සලා දිනාගනින්. මොකක්ද දිනාගන්නේ? සතිය දිනාගනින්. ඊපස්සේ කතා. ඒක අතහැරලා කලබල වෙන්න තු ඉන්න පුළුවන් නම් දී ඒක manussකමට හිතා ගන්න බෑ. ඒක තමයි උත්තරීමංශ ධර්ම කියන්නේ වට තමයි. දිනූ රට හැරපියා යන රජ කුසේ. තමන් යුද්ධ කළා රට දිනා ගන්න. දිනා ගන්න ඇතලදා. දිනා ගන්නේ ඒ රණකාමී බවට රට දිනන්න ඕනවට නෙමෙයි. රණකාමී බව පිටන්න දිනනවා. දිල්ලවල කියන ඔබට ඕන ගන්න. ඊට පස්සේ අපි රටටවත් බැඳේ. දිනාගත්ත රටටවත් බැඳෙන්නේ නැහැ. දිනාගත්ත රටට බැඳුනොත් 16යි වාල් එහෙම නැත්නම් බද්දලේක් බවටපත් වෙනවා. දිනුරට හැරපිය යන රජෙකුසේ හුත්තට සතිය වඩා ගන්න වඩාලිවල සති කැඩෙන හැටි පිට යන හැටි බලාගෙන කලබල නොවී ඉන්න පුළුවන් තැන ගත්තනම් මාර්යා අපි දැන් මොකෙන් බය කරන්නේ? මොනවා කිව්වත් කියඹට කරන්න පුළුවන් හැරෙක් කරපන්. මම ලෑස්ති. ඒකවල මොකක්වත් වෙන්නේ නැහැ. හැබැයි ඒක කරන්න බෑ. මේ මට්ටමට ආවට පස්සේ තමයි කරන්න පුළුවන්. පටන් ගන්නකොට කරන්න බෑ. දැන් අපිට එනකොට තව විනාඩි 35ක් 25ක් තියෙනවා 35ක් ඉවරයි. කාට හරි තියෙනවා වෙන ප්‍රශ්න ප්‍රකාශන විවේචන අපි ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ඉල්ලා සිටිමු. ඉස්සරයි ස්වාමීන් වහන්සේ. සක්මනේ කිසිම කරදරයක් නැතුව කරගෙන යන්න හැකියාව තිබුණා. ඒ වගේම ආලාපන සතියත් ශරීරයේ විශාල වේදනාවල් තව තව තවත් කරගෙන යනකොට ඇති වෙනවා. නමුත් අර නිහඬභාවය හුඟක් ඇති වෙලා තියෙනවා. ඒ ඒ තුලම ඉඳීමද එහෙම නැත්තම් අර ශරීරයේ ඒ බලමින් ඒ නැති වී යන විදිහත් බලාගෙන ඒ විදිහටත් ඉන්නවා. නමුත් මම ඔබ වහන්සේගෙන් අහන ප්‍රශ්නේ අර නිහඬභාවයේ අර සංඥා එන්නේ නැති තත්වයේ ඉඳීමද එහෙම නැත්නම් නෑ දෙකේ වෙනසක් නෑ. අරමුදියා බැලුවත් අරමුණ නැතිකේ බැලුවා සංඥා අධ්‍යා බැලුවා සංඥා නොවේ බැලුවත් ඔතෙන් කියartifactId වෙනසක් නෑ. ඕකේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. දෙකම එකයි. දෙකටම උත්සාහ කරන දෙයක්වත් නෑ. උඹට උඹට පෙන්වන්න පුළුවන් පෙන්න. පෙන්වන්න මොකුත් නෑනේ. ඒකත් බලන්න. ඒක පෙන්නනවා පෙන්නවත් බලන්න. එතකොට උන්දලා දැන් ආනද ඉවරද කියලා හතයි ඊට පස්සේ. සිද්ධාර්ථ කුමාරයාට ඔය කීකිය අතන දවසේ ඇවිල්ලා නාටිකාංගනාව පෙන්නුවානේ. වෙනුවට පස්සේ පිටි වැදට හැරෙනවා. දැන් ඊට පස්සේ ඔන්න දැක්ක නාටකමේ හැටි. උණ්ඩ උඩින් තමයි අබිනිෂ්ක්‍මණය කෙරුවේ. උඩින් පැනලා ගිල තමයි කෙරුවේ. ඒකේ ඕන කෙනෙකුට සූර දේවතිකාවන්ට කතා කරන කිං කින්නි නොසොල්ලා නටමින් වරෙල්ලා මගේ පුතා සුවසේනේදී උඹල නටබල්ලා කිං කිනි හොල්ලන්න එපා. බලන්න නැතු ඉන්න. බලනොත් ප්‍රශ්න නැහැ. ඔතෙන් ඊට පස්සේ බැලුවයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඔබලෝ කියලා ප්‍රශ්නකුත් නැහැ. අරමුණ තිබුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. හුදේකලා වුණයි කියලා ප්‍රශ්නකුත් නැහැ. අරමුණු ඇවිල්ලා සංකරුණයි කියලා ප්‍රශ්නකුත් නැහැ. තම දේශ බලාගෙන ඉන්නව නොදැක්කාසේ. අන්තර්ගතයේ කිසිසේත් වැදගත් නැහැ. අන්තර්ගතයේ වැදගත් වෙන්නේ ආරම්භක යෝගාවචරයට තමයි. යාට කරප්පන් වෙනවා, gadu ගැනෙනවා, බය වෙනවා, අරමුණු වල අලගිය මුලගිය හොයනවනේ. ඔතෙන් යනකොට අරමුණු තිබ්බහම මොකෝ නැතුවම මොකෝ. හැම දෙයකින්ම අපි බලන්න ඕනේ. ඒ වයින් අපි යාට අපිව කුප්පන්න පුළුවන් ගතිය හරවලා යාට පතර දෙනවා. මම කිපෙන්නේ නැහැ මම ගණන් ගන්නෑ කියලා එතෙන්න බෑ මේ භවනා නොකරපු කෙනෙකුට දෙන්න යන්න බෑ නමුත් ගියාට පස්සේ මේක ක්‍රියාත්මක කරු නැත්නම් භවනා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ තාම සැකයක් තියෙනවා අරමුණ දිහා බලනකොට උදකලා බලන්න බුදුජානක මේකට කියන්නේ ආර්ය පරිශ්‍රණය දෙකම දිහා බලන්න දෙකේ වෙනසක් නැහැ අපි දෙකට කිසිම ආරූඪ කරපු වටිනාකමක් දෙන්නේ නට නටපල්ලා නිකන් හිටපල්ලා එතකොට නැටිල්ල නිකම්ම බොඳ වෙලා යනවා රංගනයක් ඉතුරු වෙන්නේ නැහැ එතකොට. අවසරයි ස්වාමීන් වහන්ස සියලු යෝගීන්ගෙන් ඉල්ලීමක් තියෙනවා හෙට දහවල් 12ට දාන දායකයන්ට වගේ ආරණ්‍ය බලන්න යන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. කුටියක්කුත් බලන්න කැමතියි කියන බව දන්වලා තියෙනවා. අපේ උපාසක මහතුරුන්ගේ නායකතුමා ඒ ගමන් මාර්ගය පෙන්වලා එක්කගෙන යන්න කැමතියි ඔබ වහන්සේ අපිට අවසර ලබා දෙන්න කියලා ප්‍රශ්නේ නැහැ. දැන් අදත් දායකයෝ ගියා උඩට. ඒ වගේ යන්නේ දැන් ඔෆිස් එක දාලා තිනවා නීතියක් කියන්නේ නැතුව යන්න එපයි කියලා. නෑ එහෙම එකක් නෑ 12 මාර ඉඳලා 1 මාර වෙනකන් 12 ඉඳලා 1 මාර වෙනකන් ඕනම කෙනෙකුට රිලවුන්ඩ උනත් ඇතුළට යන්න. බල්ලන් උනත් යන්න. ඕන කෙනෙකුට යන්න. ඒ නිසා මේ අහන්නේ අර සදාචාරය නැත්තම් මේ තියෙන පද්ධතියට කරු කිරීමක් වශයෙන්. ඒ නිසා ඒ උඩට ගියයි කියලා මොන්නම දෙයක්වත් බලන්න නෑ. අපි හදලා තියෙන්නේ මේයි මොන්නම ගියාට මොනක් අපේ බලන්න දෙයක් නෑ. නිසා යනවනේ ගිහිල්ලා ඉන්න එක ප්‍රශ්නයක් නෑ. නිසා මොනම දෙයක් අප දකින්න ඇහ ගහන්න තිබුණොත් අපේ විවේකේ නැති වෙනවා. මේ කියන්නේ කුටි ගෙවල් වගේක් තියෙනවා. ගෙවල් වගේමයි. ගිහිල්ලා බලලා ඉන්න. ඇරෙද්ද උසල බලන්න දෙයක් නෑ. උසල පෙන්නලා තියෙන්නේ. ඒ නිසා ඕන කෙනෙක් යන්න මයි පැත්තෙන් බලනකොට ඕනම දවසක 12 ඉඳලා එකමාර වෙනකන් කමෙන් නැවතට වැඩමුළුවට නීතියක් දාලා තිනවා යනකොට පල්ලෙහාට මෙහෙට කියලා යන නිසා වැඩමුණු නායකත්වයේ වග වෙන්න ඕනේ. ඒ නිසා උඩට ගියාට මොනවත් නැතිකම තමයි අපිට තියෙන ලොකුම ආඩම්බරේ. අරන්නේ පෙන්වන්න දෙයක් නැහැ. දැක්කොත් පෙන්නොත් බලන දේවල් හොයාගෙන යනවා කට්ටිය. ඒ නිසා නිකන් කොහේ කැලේ තියෙන. නිසා ඒ තියෙන හැටි කොයි වෙලාවෙ බල්ලාවත් කමන්න විශේෂයෙන්ම ඔය කියන වෙලාව හොඳයි මොකද අපිට එතකොට ඒකට වැඩ පටන් ගන්න පුළුවන්. 12 1 අතර කාලේ ගත්තාම හොඳයි. මෙතන ගියේ නැති කී දෙනෙක් ඉන්නවද? උඩහට ගිහිල්ලා නැති කට්ටිය. ඒ ඔය දෙන්නේ තුන් දෙනා ඉන්නේ අනික ඔක්කොම දැකලා තියෙන්නේ. ඒක නිසා මේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. සිත පිට යාම ගැන සාකච්ඡා කරන්නේ. දැන් ඒ වගේ අවස්ථාවක කියන්නේ අවස්ථාව මොකක්ද කියලා? නෑ අපි අර දැන් මේ කතා කරපු ප්‍රශ්නේ ගැටලුවට කලින් කතා කළේ සිද්ධිය සිද්ධිය කියන්නේ එතකොට තමයි අපිට නඩුව ගන්න පුළුවන් නේ Taman කියන්නේ සිද්ධිය මේකයි කියලා මොන වගේ සිද්ධියක්ද ඔය කතා කරන්නේ ද්වේෂයක් කරා ගියොත් එම් සිත පිට දැන් ද්වේෂය ද්වේෂ වෙලාවට ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා ඒ වෙලාවටත් අමතක කරලා දාලා ඉන්නද ප්‍රශ්නේ ඇහුන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ දැන් භාවනා කර කර ඉන්නකොට සක්මන් කරන සක්මන් කරන වෙලාවේ ගමන් සිත පිට යාමක් වෙනවා සක්මන් ගන්නේ පිටස්තර ඒ වෙලාවේ ද්වේෂයක් කරනනම් ඒක යන්නේ කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ ඔය අනේක ඉස්ලාම ආප්‍රසිතිපුනේ ද්වේෂය කියලා මම මේ වචනේ ටිකක් ප්‍රතිසංසන කරන නුරුස්නා ගතියක් ඉන්නේ ගොඩක් වෙලාට මොකද කෙනෙක් නෑ සිද්ධියක් නෑ ඔහේ තියෙන එකට අපි කියන්නේ ද්වේෂේ බාට මෝරලා නැහැ. නුරුස්නා ගතිය. දැන් උපාසක මාත්‍ය කියන්නේ ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා. ද්වේෂයක්. ඒතර ද්වේෂයක් ඇවිල්ලා තියෙන්නේ සක්මනේ ඉන්නකොට තමයි දන්නව ද්වේෂෙට ඉස්සලා සක්මනේ හිත තිබුණේ. ද්වේෂෙන් පස්සේ සක්මනේ හිත තියෙන කියන එක විශ්වාස කරන්න පුළුවන්. එහෙමයි. එහෙමනම් ද්වේෂයට යන්න දෙන එකයි තියෙන්නේ. දැන් ද්වේෂ දෙපැත්තෙන් කොටු වෙලානේ තියෙන්නේ. ද්වේෂය යන්නේ ඉස්සලා සතිය සක්මනේ. ද්වේෂෙන් පස්සේ සතිය. එතකොට මේ මැද කෑල්ල ද්වේෂේ උනත් රාගේ උනත් මොහේ උනත් කෙලසන්න බෑ කියලා පණ්ඩිත ස්වාමීන් අපිට සමීකරණයක් ඇඳලා දෙනවා ඕන කෙලෙසකට ඉස්සෙල්ලත් සතිය නම් කෙලෙසට පස්සෙත් සතිය නම් අතරමැද කෙලෙස් නැහැ. ඒ නිසා මේක තමයි කෙලෙස් අහෝසි කරන ක්‍රමය. ඒ නිසා පුළුවන් තරම් එන්න අරින්න ඒවට. අවිල බලන්න ඒව ආවට මොනවක්වත් අපිට නපුරක් කරන්න බෑ. මොකද හේතුව පටන් ගන්න ඉස්සෙල්ලත් සතිය. සෙල්ලම කරලා රංගන ඉවරනාට පස්සේ සතිය නම් දෙපැත්තේ වරහන් දෙක දැම්මා වගේ දාන්න පුළුවන් නම් සති චිත්තක්ෂණ දෙකක් මඳ හරිය තියෙන ඔක්කොම කෙලෙස් අහුස් වෙනවා. ඒක මේ භාවනා කරන කෙනාට හම්බෙන විශේෂ වර්මක්, විශේෂ ලයිසන් එකක්. එයාට දැනගන්න පුළුවන් ඕන කෙලෙසක් පකන්න පුළුවන්. දුර ධාතික වෙන්නේ ඉන්නේ ඉස්සලත් තිතියේ සතියේ. කෙලෙස ගියාට පස්සෙත් එන්නේ සතියෙත් නම් ඒක තමයි අපිට තියෙන නිකන් මුරසෙබලෙක් වාගේ එහෙම නැත්නම් මුර දේවතාව වගේ තමයි. ඒක සාතික කරන්න පුළුවන් නම් ඒක අපි මේ ජීවිතය උපයගතයන්නේ. අපි කවදාවත් ගිය ආත්මෙන් ගෙන අපේ එකක්වත් දන් දීලා ගත්ත එකක්වත් සීලකින්වත් නෙවෙයිනේ මේ. මේ විශ්වාසය මේක තමයි පව් හොසි කරන ක්‍රමය. ඒ නිසා කාට හරි මේක දෙන්න පුළුවන් නම් තමන්ගේ දරුවෙකුට එහෙම නැත්නම් තමන්ගේ නෑදෑයෙකුට ඒක තමයි දෙන්න තියෙන ලොකුම දෑවැද්ද. පව් නොකර ඉන්න බෑ. සිද්ධ වෙනවා. නමුත් ඒ පව් අහෝසි කරන්න පුළුවන්. ඒ නිසා සතියට වැඩිය පව දුර්වලයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සතියත් එක්ක බලන සතිය තරම්ම බලවත්. ඕනෙම අකුසලයක් සතිය කියන අඬුවට අල්ලන්න පුළුවන්. අපි හිතන්නේ කෙලෙස් බලවත් සතිය පුංචි කියලා ඒක තමයි සද්ධාව නැහැ කියන්නේ. කවදාද පුරුදු කරන්නේ? පුරුදු කරලා බලන්න ඕනම කෙලෙසයක්. ඉස්සල්ලත් සතිය නම් කෙලෙස් ගියාට පස්සේ සතිය නම් ඒ අතරමැද කෙලෙස් කෙලෙස් වෙන්නේ නැහැ. ඒව අහෝසි නේව නපුරක් වෙන්නේ නැහැ. ඒ මොකද සතිය ඒ තරම් බලවත් ඒකයි සරුවචනංශය සඳහන් කරන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා සත්‍යයේ විසුද්ධියට මේක තමයි ඒකායන මාර්ගය. ඉතින් අපිට ඉතින් යනකම්ම ගිහිල්ලා මේක අත්දකින්නකම්ම විශ්වාස නැහැ. එතකන් අපි හිතනවා ඒ තරම්ම ද්වේෂය බලවත් කියලා. නෑ සතිය විතර බලවත් නෑ. කාමෙත් බලවත් නෑ. මෝහයත් බලවත් නෑ. ඒකට හැබැයි අර අඬු දෙක හදාගෙන තියාගන්නවා. ඉස්සර පස්සර දෙකට සතිය තියෙන බාට හැම එතන ඕනේ කස්තිර මන් නටන්න කියන්නේ. යන්න ඉස්සල්ලා ගිහිල්ලා ආවට පස්සේ සතිය නම් දැන් අපි කියන්නේ සාමාන්‍ය කෙල්ලන්න කියන්නේ කොල්ලන්න කියන්නේ කොයි කස්ති අතු කලාවත් හොදලා ගෙට ගන්න පුළුවන්නේ. කිල්ලු බෑ. කෙල්ලෙක් මොනව කරගෙන අවිලා තියෙනවද දන්නේ නැහැ. කොල්ලාට කියන්නේ ඕනේ අපේ අම්මා ඉන්න කාලේ කියන කොල්ලෝ කියන්නේ ගහින් ගාට හුජ්ජ කරගෙන යන බල්ලෝ වගේ. හොදලා ගෙට ගන්න එක විතරයි තියෙන්නේ. ඒ නිසා අම්මා හරියට සලකනවා කොල්ලන්ට. හැබැයි අම්මා ඉත්‍ත්‍යාවක් අපේ. කෙල්ලන් දෙහෙසෙල්ලන් බෑ. තොපි ඉන්දෝරේ නිකන් අර කොළඹ කැටයක් වගේ කුල්ලෙන් වහලා ගේ මුල්ලේ තියලා තියන්න නටන්න බෑ. මේ හිතට දෙන්න කොළු කරු. ගහපි ඕන කරනවක් ගහපි. ඕන ගතිනමක් ගහපි. යන්න ඉස්සලා අසංකලපලයන් සතිපොතේ රාම ගහලා ඇවිල්ලා සතිපොතේ අසංකලපන්. පව් ඔක්කොම સમાප්තයි. දැන් නම් කොල්ලෙක් වෙන්න වයස මදිනේ. අමාරු. පාඩම හම්බුනේ පමා වෙලානේ. හ්ම්. තට්ටු කරලා බලන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මම පරයන්කට වාඩි වුණාම සමහරක් විට ආනාපාන සතියට හිතමනේ කරපුවා පිට වෙන්න පුළුවන් වෙනවා. සමහරක් විට ආනාපාන සතියට හිත යොමු කළාට වැඩියෙන් ප්‍රකට වෙනවා පිම්බීම හැකිලිම. ඒ වෙලාවට මම ඒ ඔසේ යනවා. ඒ වගේ මේ මේ ක්‍රියාවලිය දෙකම කරනවා. ඒ වගේම සමහරක් විට මම ආනාපාන සතියට හිත යොමු කරන්න ඕනේ කියලා හිතාගෙන වාඩි වුණාම ටික වෙලාවක් යනකොට කිසිම ඒ කමටා කියන්නේ ආනාපාන සතියවත් පිම්ම හැකිලමක් නැතුව හිත එක්තැවීමක් වෙනවා. ඒ කියන්නේ එතකොට මට වෙන සිතිවිලි එන්නේ නැහැ. වෙන මොකුත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වගේ නිකන් ඒ නිශ්චලව ඉන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. ඉතින් මෙතෙන්දී මම මට ප්‍රශ්නයක් වුණා. මම ඒ උනාට දාරව නිශ්චල උනාට ආනාපාන සතිය හෝ මිම්මේ හැකිලිම කරන්නම ඕනිද කියන එක. මම මේක දීප්තිර දාන මේ ප්‍රශ්නේ මම අහන්න කැමතියි මොකද්ද මේ වැඩමුළු නායිකාව දෙන උත්තරේ මොකක්ද කියලා දෙන්නටම ගහතගෙන ඉන්නවා මයික් එකට එන්නේ මොකද peer දිනයක් නොමග අරින අම්මණ්ඩි. එතකොට ඌවා මෙව්වත් දන්නේ නැතුව ගිහිල්ලා ගම කනවත් දන්නේ නැහැ. දැන් මේකට දෙන උත්තරෙන් අල්ලත හැකි මේ ප්‍රශ්න පැහැදිලිද? ස්වාමීන් වහන්සේ මේ අවසරයි. මම හිතන්නේ මම දැනුවත් වුණා නම් එතුමා නවකෙක් භාවනාවට ඒක නිසා මේ පළමුව මූල කර්මස්ථානය හොඳින් හඳුනා ගැනීම තමයි කළ යුත්තේ කියලා. එතකොට මොකද්ද මූල කර්මස්ථානය? කියන්නේ ආනපානේ බannකොට පිම්බි වැකිලින් පේනවා. නැත්නම් මට ආනපානේ පේනවා. නැත්නම් හිතන පේනවා. එතකොට මෙතන තමන් මේ මේ කෙනාට ප්‍රශ්නාන කෙනාට මූල කර්මස්ථාන වශයෙන් මොකද්ද අඳුල්ලා දෙන්න කැමති? දෙකම මේ තිබ්බත් ස්වාමීන් වහන්සේ දෙකේම හිත පිහිටනවා නම් දෙක කියලා කියන්නේ ආනාපානයේ පිම්බි බහැකිලිමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට පළවෙනි අහපු ප්‍රශ්නෙට දැන් ප්‍රශ්නේ දෙවෙනි කොටස දෙවෙනි කොටස තමයි ඊට පස්සේ මොකක් කරන්නද නිකම්ම හිත මේ හිස්තැනකට යනවායි කියන එක පළවෙනි ප්‍රශ්නේ තමයි ආනපානට ගියාම හිටිනවා. සමහරට ආනපානට ගියාම පිම්බි බැකිලෙනවා. ඉතින් මේ දෙකේම කමක් නැහැ කියන එකයි. එහෙමයි. උත්තරේ. ඒකට තුන්වෙනි කොටසත් ප්‍රශ්න එකතු වුණාට පස්සේ මොකක්ද දෙන අමතර සිහිය පිහිටලා තිබ්බ නිසා තමයි එතුමාට මේ නිසසල භාවයක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක ගැන සතුටු විය යුතුයි කියන එකයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ආරම්භයේදී මූල කර්මස්ථානක පිහිටක් ලබනද ඊට පස්සේ ඒකෙන් ලැබෙන ආනිසංශයක් විදිහට හිස්තැනකට විවේකයට ගියා නම් ඒක සමාදම් වෙන්න කියන එකයි. එහෙමයි සමහන්. මොකද කියන්නේ උත්තර ප්‍රශ්නේ ආපු එකනම්. මම පිළිගන්න ස්වාමීන් ස්වාමීන් වහන්සේ අර ඊළඟට මට අර මූල කර්මස්ථානයකට යන්නේ නැතුව නිශ්චල වීම පිළිගන්න එපා කියන එපාද කියන එක. එනද ප්‍රශ්නේ. තමන් වශී කරගත්ත ස්ථානයක් නම් ඒ නිදහස් බව කෙලින්ම ඉඳ ගන්නකොටම ඒ වශී කරගත්ත ස්ථානයට යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට සැකයක් කෙනා වගේ කියන එක තමයි ප්‍රශ්නේ කියෙන්නේ. ඒසොට මේ වෙලාවේදී හිතනට හිත ගියත් තාම සැකේක මායාවක් තියෙනවා. තාම තියෙනවා මේ එතන නොකර නිකන් ඉන්න එක තියෙන මම මොනවද කරන්න ඕනද මට යුතුයකමක් තියෙනවද මම භාවනා කරනවා වශයෙන් මම දැන් මොකද්ද කරන්න ඕන කියලා වගේ සැකයක් ඔය කතා කරන්නේ. ඒ සර් මම භාවනා කළේ නැහැ වගේද මට හිතෙනවා ඒක. නේ භාවනා කරන්නේ නැතුව භාවනා ප්‍රතිඵලයක් ලැබිලා. දැන් එතකොට මම දැන් මොකද කරන්නේ? භාවනා කරේ නෑ කියලා කියන්න බෑ ස්වාමීන් වහන්ස මොකද මේ තමන් ඉඳගෙන තියෙනවා පරයන්කයට ලෑස්ති වෙලා තියෙනවා නොදැනුවත්වම වගේ අර ස්වයංක්‍රීයව වෙනවා වගේ નિરાයාසයෙන්ම භාවනා තත්වයකට පත් වෙලා තියෙන බව තමයි මම අවබෝධ කරගත්තේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ එතුමා මේ සහජයෙන් අර සිත විහිටුවා ගන්න පුළුවන් දක්ෂතාවයක් තියෙන කෙනෙක් හැටියට තමයි මම හඳුනන්නේ. ඒක හැකයක් කරගන්න තියෙනවා. ඒ දක්ෂකම තමන්ම තමන්ගේම දක්ෂකම් මත සැකයක් පිටවලා තියෙනවා. ඒ කියන්නේ මම බිස්නස් කරන්නේ නැතුව මට බිස්නස් එකට මම ෂෙයාස් කරනවා මම කම්පැනි නේම ඇක්ටිව් ඩිරෙක්ටර් කෙනෙක් මට හිතුවට වැඩි ලොකු ලාභයක් හම්බෙනවා. මගේ ෂෙයාස් වලට. ඉතින් එතකොට යාට සැකයක් එනවා මම වෙන්න මෙච්චර මිනිස්සු කියන මේ හත් අවුරුද්දක් බට බැඳගෙන නටන්න ඕනේ භාවනා කරන්න කියලා මෙන්න બોලේ. යනකොටම හිතරක් ඇවිල්ලා. එතකොට ඒක ප්‍රශ්නයක් කරගන්න. නිතර නිතර එම ස්ථානය මේ කරලා බලලා අත්දකලා අත්විඳලා අත්දැකීම් කරලා ඒක මේ මේකේ සැකේ දුරු කරගන්න එක තමන්ම කරගන්න ඕන දෙයක් ස්වාමීන් වහන්සේ. ඒක වෙන කාටවත් කරන්න. අහම ප්‍රශ්න කියපු එක ප්‍රශ්න කරපු එක්කනට මේ විදිහට මේ වැඩමුළු නායකත්වයේ දෙන විශ්වාසය බාර ගන්න පුළුවන් ද මේකේ ප්‍රශ්න විසඳෙනවද කියලා. ඒ ස්වාමීන් වහන්සේ මට යම් පැහැදිලි එකෙන් මම හිතුවා ඒ தත්ත්වයට මට එන්න පුළුවන් නම් මට ඒ ඔස්සේ කියලා ප්‍රශ්න කරන්න නෑ කියලා මම පිළිගන්නවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මම මේ මෙයාට නවකෙක් වුණාට මම අර කර්මාස්ථාන ලබා ගන්න ලොකරුවාට පොත්පත් වලින් බලලා දන්න ස්වාමීන් වහන්සේලා අහලා කාලයක් තිස්සේම ගෙදර ඉඳන් මේ භාවනා ටික ටික හරි කරන කෙනෙක්. ඉතින් මේ යම් පොඩි එහෙම හුරුවක මට තියෙනත් වශයෙන්ම. ඒක ඒක ඒක වැඩමුළු නායකත්වයට වාසියට හිටින්නේ ඒකට උත්තරේ. කියනවා මේක මේක ගිහිල්ලා තියෙන භාවනාව තමයි කියලා. ඒක අපිට නාවකෙක් කියලා මම ගණන් ගන්නෑ. නාවකයා වුණා මොකා වුණා සංසාරේ සෑහෙන වයසක කට්ටිය අපි කොච්චර කිව්වා. මේ ජීවිතේ විතරක් ඔය නාවක කන් තිබුණාට. ඉතින් ඒක නිසා භාවනා කරනකොට ඕනෙම දෙයක් බලාපොරොත්තු වෙනවා. ආනපනේ එන්නේ වරි. පිම්බි මැකිලිමේ ඉන්නේ වරි. දෙකම ඉන්නේ වරි. දෙකම නැති වෙති නැතියි. මේක තමයි Taman ගැරවි තියෙන විශ්වාසය කියන්නේ. මේක වෙන්න ඕනයි කියලා හිතාන ගියොත් අනිවාර්යෙන් පච්චාත්තාප. ඉතින් ටිකක් කල භවනා කරනකොට තේරෙනවා අපි වාඩි වෙලා මොනම දෙයක් පතන්නේ. ඉතින් එන දේ මොකද්ද කියලා ප්‍රකාශ කරන්නේ එච්චරයි. එන්නේ මොකද්ද කියලා ප්‍රකාශ කරන්න පුළුවන් නම් එන දේ හේතුඵල ධර්මයක්. සැකයක් නම් ඒක මහසි සයිඩෝ සාංශ පැහැදිලිව කියනවා සැක නම් එහෙම ඉන්න තරම් විශ්වාස නැත්තම් මූල කර්මස්ථානෙක පිහිටපතක්. නමුත් මූල කර්මස්ථානේ නැතුණයි කියලා දැන් අපි හිතන්නේ දැන් අපේ ක්‍රමයේ හැටියට අපි ගෙපල කපලා ගෙපල මට්ටම් කරලා ඒකේ නූල් ගහලානේ අපි ෆවුන්ඩේෂන් දාන්නේ අපේ පරණ ක්‍රමයට. නමුත් ඇල ඉදමක නම් ගෙපල කපන්නේ නැතුව කණුණක් ගලා කණුඩ ගහන්න පුළුවන් නේ. කණුඩ ගැහුවට පස්සේ ගෙපල කපන්න ඕනේ නැහැ. නන්දන ඒක මේ තේරෙනවා. ඉතින් ඒ වගේ බුරුමේ ගහන්න ගියව කවදාකවත් ගෙපල කපන්නේ. තියෙන ඉදමෙම කණු ගහ ගන්න. කණු මට්ටම් කරලා කණුවට ගිය ගන්න. ඒකට ගෙපල් කැපීමේ කතාවක් නෑ. හැම වෙලාවෙම ගේ යටිමුත් තුලයි යනවා, උඩිමුත් තුලයි යනවා. ඒ වගේ තේ නිසා භාවනා කරන යෝගාවචරය දැනගන්න ඕනේ මූල කර්මස්ථානක සීමිත වටිනාකමක් තියෙනවා. සීමිත ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. ඒකේ එහාට ගිහිල්ලත් මූල කර්මස්ථානෙම ඇදී බැදී හිටියොත්. ඉතින් ඒ කියන්නේ මේ මේ තේරෙන්නේ මේ මොකද්ද කියන්නේ? ඉනිමගක උඩට නගින්න ගියාම උඩාත්තක් අල්ලන්න යටාත් අතාරින්න එපා නැත්නම් උඩට යන්න බෑනේ. උඩ රෑන් එක අල්ලන්න යට කකුල අතයි. ඊට පස්සේ ඊගාව එක අල්ලනකොට මෙහෙන් එකක් අතයි. උඩින් උඩින් අල්ලන්න යටින් යටින් අතයි. ඒ නිසා අපේ මූල කර්මස්ථානේ හැලෙනා වෙලාව. ඒ නිසා මේ මූල කර්මස්ථානේ නැත්නම් ආනාපානේ අපේක්ෂා කිරීමේ ආදීනවයක් ඔය කතා කරන්නේ. කියලා මෙහෙ දෙන උපදේශවල පුළුවන් තරම් කියන ඉඳගෙන ඉරියව්ව දිහා බලන්න එන දේ ගන්න ආනාපානෙ පිණියට පිම්බි මහකිනෙන් පිණියට කියලා මට ප්‍රසිද්ධ චෝදනා තියෙනවා. මෙහෙ උගන්නන්න ගියාම මේ ආනාපානෙටම හරවනවායි කියලා. මොකද මම පුළුවන් තරම් උත්සාහ කරලා තියෙනවා නෑ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාන්න පේන දේ බලන්න. ඒක තේරුම් ගන්න නෑ මොකද එතකොට ඒක භාවනාවක් කියලා හොඟ දෙයක් හිතන්නේ. මම ඉඳගෙන නිකන් ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බලන එක ඒක භාවනාවක් වෙන්නේ නෑනේ. ඒක නිසා එහෙම ඉඳගෙන ඉන්න පුළුවන් වුණත් ආනාපානෙ ගත්තේ නැත්නම් සැකයක් ගන්නවා. පිම්බි මැකිලිම ගත්ත නිසා සැකයක් ගන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සැකේ කියන එකට හේතුවක් අවශ්‍ය නැහැ. මුළු සංසාරේ අපි විඳවන්නේ සද්ධාව නැති නිසා සැකේ නිසා. ඔබ කොච්චර බුද්ධ පුත්‍රයෝ කිව්වත් බුද්ධ දූත්‍රයෝ කිව්වත් උපාසක උපාසිකා කිව්වත් ටිකක් සැකයක් තියෙනවා කිව්වට බුදුහාමුදුර 100ක් ඇත්තද. ඒ නිසා සැකයක් තියෙනවා. ඒක නැති වෙන එක තමයි සෝවාන් වෙනකොට වෙන්නේ. නිසකව කරනවා නම් අපායට ගියත් බයයි, යම දෙයියොත් බයයි. ඒ නිසක භාවය කියන එක අම්මලාගෙන් තාත්තලාගෙන් ගන්න බෑ. ප්‍රත්‍යක්ෂකරන වර්තමාන වර්තමානයේ විතර පිහිටාදාර පිහිටාදාර කරන්න පුළුවන් මොනම දෙයක් නැහැ. භාවනා කරන හැම යෝගාවචරයක විශේෂ බෞද්ධයා මේ මූල කර්මත්තාන්ට නිවනටත් එහා පැත්තේ සලකනවා. ඉතින් එනකොට නිවන් හම්බුණත් මූල කර්මත්තාන් හම්බුනේ නැත්තම් ඒත් ඇපිල් කෝට් එකක් දාන නඩුවක් දානවා බලන්න නිවන් දැක්කයි උනට තාම බැරි වුණනේ ආනපනේ හරහා යන්නේ. දැන් අනිත් ඔක්කොට වන්නාස්කුඩු ආවුණා, තපුන් නාස්කුඩු ආවුණා, මගෙත් නාස්කුඩු අල්ලා නහයි විදලා දෙන්නකෝ. නිවන යන්න ඉස්සෙල්ලා. මොකද කරන්නේ? ඒකට hina වෙනවා, ඇර කරන්න දෙයක් නැහැ. එනිසා කොයි එක වුණත් ආසවසවසා වුණත් පිම්බි මැකිම වුණත් මොනවා නැති වුණත් තමන් ආභෝග කරනවා කියන එක දන්නවනම් සතිය පිහිටපුවා මට වෙන්නේ මේකයි කියන එක දන්නවනම් මේ තේරම ඒකට තියෙන උපමාන ටිකක් විතරයි මෙව එකකින්වත් විනිශ්චය කරන්න බෑ. අන්ට ආත්ම විශ්වාසය ගන්න ආභෝග කරන්න වාඩි වෙලා බලන්න මම වාඩි වෙලා බව ඉන්න බව දන්නේ කොහොමද ඇවිදලා බලන්න අපි වාඩි වෙලා නැති බව දන්නේ කොහොමද? අන්න ඒක දන්නවනම් ඒකේ ඉන්න පුළුවන් නම් ඒක ආස්වාස් ප්‍රස්වාසයේ බල්ලා හෝ වම දකුණ බල්ලා හෝ නොබලා හෝ කියලා ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක අර ඒකේ ආගමික ගතියක් පේන්නේ නෑ. ඒකේ දාර්ශනික ගතියක් පේන්නේ. ඒක භාවනාවක් කියලා පේන්නේ නෑ. ඒ නිසා හුඟ දෙනෙක් ඒකට කැමති නෑ. ඒ නිසා මේ මූල කර්මස්ථානික අවශ්‍යතාවය පේනවා. හරියට කියනවා නම් 70ක් කපනකොට පතරම ඇඳලා කපන එක තමයි අපි උගන්වන්නේ. නමුත් පතරම ඇඳේ නැහැ කියලා ප්‍රශ්න නෑ හරියට කපන්න පුළුවන්. ලීයක ඉරක් ගහන්න ඉස්සලා කීයෙන් කපන්න ඉස්සලා ඒක ලී ඇඳ ගන්නවනේ බඩුවා. නමුත් හොඳට පුරුදුච්ච වැඩුවට දන්නවා මෙතන මෙතන කපන්න ඕන ඒකට ඉරි ගහන්න ඕන කමන්නේ. දැන් අපි ගහපු ඉර මත තමයි ලොකු සංඥා මත ලොකු විශ්වාසයක් ඇති කරන දැන් හරියට කෙලින් ඉර කැපුණත් ඉරක් ගහලා තිබුණ නැති නිසා නඩුවක් දාන්න. එහෙම කිව්වහම තේනවා. දැන් වෙන අපිට විශේෂයෙන්ම මතු කරන්න දෙයක් නැත්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල එහෙම නැත්නම් අපේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ සැසිවාරය સમાપ્ત කරනවා. අපි නැවත තුනට රැස් වෙනවා. සාමූහික භාවනාව සඳහා ඒ ප්‍රකාශයත් සමගම මේ සැසිවාරයේ නිමව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි.